ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානයේ සමග හටගන්නා ඕ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි නාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ගන්ධ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානයේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ආග්‍රාණය කරන සිත අනිත්‍යයි දුකයි අනාත්මයි දිව අනිත්‍යයි දුකයි අනාත්මයි රස රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි රස විඳින හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කය අනිත්‍යයි දුකයි අනාත්මයි පොට්ටම්බ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි මන අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මෙනෙහි කරන හිත अनित्याय दुखाय अनात्माय